ශ්‍රද්ධා අපේ දේවල් දෙකේ දීම ප්‍රකාශනයේ භාවනාවට ඉතාමත්ම අවශ්‍ය වන අංග දෙකක් වූ සීල සංවරය හා සත් සංවරය සම්බන්ධයෙන් කරුණු සල්පය. අද අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අපේ භාවනාවට ඉතාමත්ම අවශ්‍ය වෙන කන්දේ සංවරය පිළිබඳවයි. කන්ති කියන එකේ අදහස සාන්තිය ඉවසීම කියන එක. මේක අපේ භාවනාවෙන් සාර්ථකවලා ගැනීමට ඒ වගේම අපේ ජීවිත සම්පතලෝයෙන් පුර වෙලා සාවධාන විදියට සාමදානයෙන් සත්‍යයෙන් ගත කිරීමට නම් මහෝපකාරී වෙන ධර්මයක්. ඇත්ත වශයෙන්ම අපේ ජීවිතය තුළදී අපට අත්දැකීම් සිදුවන බොහෝ කම්කටොළු දුක්ඛයට ආරෝග්‍ය වූ නසතකම් අමනාපම් ආදී බොහෝ ධර්ම ඇතිවන්නේ අපේ කියන නොවිසිලි කරන නිසා ඉවසන්නේ නැති නිසා එබැවින් මේ ඉවසීම අපේ ජීවිතයට එකතු කරගත්තා නම් අපට ඇත්ත වශයෙන්ම සතුටින් අපේ ජීවිතය ගත කරන්නට පුළුවන් වෙනවා. අනිත් කොටස ඉවසීම පුරුදු නොකොට නොයසීමේ කටයුතු කිරීම නිසා වැටි කුරුම අපේ මේ සිත් තුළ පහළවන්නේ අක්ෂර සංස්කාර. ඒ නොයසීම නිසා පහළ වෙන අක්ෂර සංස්කාර වලින් අපේ සසර ගමන දික් වෙනවා විශේෂයෙන්ම අප අදලා පාවිච්චි කරනවා. අපගේ ඇස කන නාසය දිව ශරීරය මනස යන ඉන්ද්‍රයන්ට හමුවන හමුවන අරමුණු කුලි අපට මේ ගැටීම සමහර විට ඇතිවන්න පුළුවන් නැත්නම් සමහර විට ඇලීම ඇතිවන්න පුළුවන්. කවර අනිෂ්ඨෝ අකන්තෝ නැත්නම් අමනාපෝ අප්‍රියෝ අරමුණක් ලැබුණා ඒ අරමුණ කෙරෙහි බඳහත්ව සිටීමට අවශ්‍ය වෙනවා භවනාවෙන් ජීවනක් ලැබීමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් එසේ කළ යුතු වෙනවා අපේ ජීවිතයේ සාර්ථකම් වෙමින් සතුටු ලෙස ගෙන යාමට සතුටුමත් ලෙස ගෙන යාමට මේ ධර්මයේ මහෝපකාර වෙනවා. අන්තිේ කර්මන්ත බෝධිතේක්ඛා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඩම ඉවසීම තමයි උතුම්ම අපස අපේ බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි ආසුද බුදුජානන් වහන්සේ පමණක් නෙවෙයි අතීතයේ පහළ වූ සෑම විඥාන සමස්තේ නමක් විසින් මේ පාඩේ විසින්ම වදාළ මතු බුදුන මෛත්‍රී බුදුජානන් වහන්සේ විසින් මේ කාන්තේ කර්මන සපෝතිකා යසීම සංසග්ගේන ධම්මපදයේ දේශනා කොට වදාළනවා අපේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගැනීමට අපි විශේෂ කරුණක් අවශ්‍ය වෙනවා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනාවක් අදාළක් වෙනවා. ඉත වික්ඛුනේ වික්ඛෝ කමෝ මොති සීතස්ස උන්හස්ස විකස්සාය විපාසාය දන්සමකව වාතාරමයෙන් සත් සම්පස්ථානං දුරුත්තානං දුරාගානං වචිකතානං උප්පන්නානං කාමේ කාණං වේදනානං දුක්ඛානං විපානං කරණං පස්සානං අසාදාන සමනාපානං පානුකානං අනිවාස්විදාතු හෝතිය මේ බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍රපාඨයේ මේ ශාස්ත්‍රීය යෝගාවතුරේ අමෝකෝටි සීතස්ස සීතල ඉවසන්නට දුරවන්තෝ විශේෂයෙන්ම මේ සම්භාවනාවට සහභාගී වෙන අය මෙන්න ධර්මශාලාවට පැමිණි දේහාන්තර තුනමාරක පමණ භාවනා කිරීම. සමහරයි දැස්වීම තුනෙම. මේ සීතලට සීතල උසලන්නට බැරි අය ඒ ඉස්සන්නේ නැති අයට අර්ථනමාරක පැමිණි නැත්නම් තුනට පමණ පැමිණ මෙන්න ස්ථානට භාවනා කරන්නට බැහැ. මොකද සීතලට වරුත් දෙන්නේ නැහැ සීතලෙ ඉවසන්නේ නැහැ. අපි මේ සීතලෙ ඉවසන්නට බෝධවන්නට ඕනවා. අවබෝධයෙන් අසරෙදී මුස්මත් විශ්මයක් අපි උසන්නට ඕන. විශේෂයෙන්ම මෙතන මේ විදුලිය විදුලි දුනාට පසු මේ විදුලි පංකා ක්‍රියාත්මක වන්නේ නැතිද මේ අය මේ ආකාරයෙන් සීදී දුරවන. අපේ උස්නායි අපේ දානේ දානවා අපේ භාවනා කරන්නට නෑ. මේ ආකාර විදහාකට කරුණු පිටුලින් වගේ භාවනාවෙන් ඈත් හැදීමට නාකරන මේ විදිහට වත්වන්න මේ ගන්න අගදීන්නේ. එතනින් අපි මේ විශ්නේ ඉවසන්න ජීතුරු ගන්නට. අර ලෝමසනාම වූ කියලා කාණු දෙකක් නම් නම් කරුණාවක් නේ. නහම දෙනවා කියන්නේ දිනි අවුනි. සේනක් දිවෙද්දී එතනට ගිහිලා භවනා කරන්නට ආත්මේ කනවලට. මෙතන ඉඳගෙන වාඩිලා භවනා කරනකොට වෙනස් සංගුණේ. රහත්කල ජීවනයේ ඉඳගෙන කතා කරන ස්වාමීන් වහන්සේ මෙතන හරි දෙසිලා මෙතන දෙවනයි. මෙහාට වගේ භාවනා කරන්න පුළුවන්. ඔය උස්නය. එතකොට ආම්කෝ කියනවා මේ දින උස්නේ නිසාමයි මම මෙතන වාඩි වුනේ. අපායේ නින්දර මේකෙදී බොහෝම සැරයි. ඒ අපායේ නිවීමටයි මම මේ උත්සාහ කරන්නේ කියන එකම වාගේ ලක්ෂණයේ ගෝසමින් භාවනා කළා. සිසිල් තැනක සිටලා භවනා කිරීමට පුළුවන්කම තිබෙද්දී ගෙඩි අවුවේ පිච්ච පිච්ච භවනා කිරීම ප්‍රඥා ගෝචරයි කියලා මා කියනවා නෙවෙයි. නමුත් අපි ඉවසිය ඉවසන්න ඕන ප්‍රශ්නය අමෝහෝදී මුන්නස්ස අමෝහෝදී විකල්පායක පාකාය සාමපාසාය සංගතෝලා විශේෂයෙන්ම මේ දිනවල මෙතන ඉන්න සෑම කෙනෙකුම සාපේක්ෂතාවයෙන් නම් දුකක් ඇති නොවනවා වෙන්නට පුළුවන්. නමුත් විශේෂයෙන් මතක තබා ගන්න ඕන අපි භාවනා කරන විට සමහර විට අපේ හිත බොහෝම සමාධිමත් වෙලා භාවනාවේ සාර්ථක වෙන්න බල ගැනීමට පුළුවන් අවස්ථාවක ඔන්න ඊළඟට ගැනීමට මෙතන මේ සීලෝනාන්ත වෙනවා. නැත්නම් දානය ගැනීමට සීලෝනාන්ත වෙනවා. අපිට මේ කාර්යය දෙනවා, කරුණින් දෙනවා. මෙසේ ඒවත් අපේ භාවනා සාර්ථකවමින් පිරීගෙන යනවා නම් ඒ අවස්ථාවේ අර එක දාන වේල පැත්තකට අයින් කරලා අපේ භාවනාවේ අත නිරතවන්න ඕන. උපාසාවකට පහළට ගමලා විලම්පස කෝපේ වගේ නෙමෙයි අපේ භාවනාව කියන්නේ. ආහතයව දෙකක් මොහොත්තාවක් පස්සේ සිදු කරන දන්නේවා. ඒවා නෙමෙයි අන්තිදී අපේ භාවනාවේ සාර්ථක කර ගැනීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා භාවනාව හොඳට කෙරීගෙන යනවා නම් සිහිමොතට සමාධිමත් වෙගෙන යනවා නම් ඒ අදෘශ්‍ය කාලය තුළදී එසේ සිටින කාලය තුළදී අපි ඊළඟ රස ගැනීමට නැත්නම් ආහාර ගැනීම සීනු ගැටුවා. එසේ නොකෝ භාවනා කිරීම සුදුසුයි. එහෙමයි කෝ හැන්වල භාවනා සම්මස්ථාන දෙන දුරු. කර්මස්ථානාත්මයන් වහන්සේලා කටයුතු කරන්න කියලා අනුදැන වදාළා. එම නිසා විශේෂයෙන්ම මේ උපස්ථාන දැනගන්න තෝරන ඒක මතක තබා ගන්න. හොඳට භාවනා කරන කෙනෙක් ගාවට ගිහින් මේ ගිලම්පස ගන්න ගිලම්පස ගන්න කියලා කතා කරන්න එපා. මේ දාන ගන්න නැගිටින්න නැගිටින්න කියලා කතා කරන්න දෙපා. එයා දන්නවා අල්ලංගස් ගතියක බව, එයා දන්නවා දානීය ගතියක බව. භාවනාව හොඳින් කරගෙන යන කෙනෙකුට ඒ හොඳින් කරගෙන යෑමේ අවස්ථාව ලබා දෙන්නේ. අමෝහෝදී දෙගත් කාලික ආකාරය මෙලෙසින් දෙගත් සාධුපාසා සාධුපාසා මෙලෙසින් අපිට කරනා භාවනාවේ සාධකවල එලා ගැනීමට අමෝහෝදී දන්ත ලක්ෂ වාසංගත ක්ලේශ සම්පස්සාන මැසි මඳුරු ගෝතුරු මැසි නඳුරුන් වැනි සත්ත්වයන් ලැබෙන පීඩක ආදී අපි ඉවසන්නට පුළුවන් තෝරා. බොහෝ දෙනෙක් නන්ද මැසි විදි කතා කරන නඳුරුන්ගේ පීඩාව නිසා මම භවනා කරන්න බැහැ කියලා. විශේෂයෙන්ම ශාස්ත්‍රියන් අපි ඉවසන්නට පුළුවන් තෝරන මැසි මඳුරු ගෝතුරු සමහර විට නැත්නම් බොහෝ විට වරක් මගේ විදිනකොට අපි ඉවසනවා. ඕ එළවන. දෙවරක් මුන් අරකට ඉවසනවා. හැබැයි හතර පහ වෙනි වතාවට ඕ විදින එක විදින්නට පටන් ගන්නකොට අපේ ඉවසීම ඈතට යනවා. අපිට ඒකට දෝමනස්සක් ඇතිවෙනවා. ඉතින් මේ දෝමනස්සේ ජනිත කර ගැනීම කියන්නේ අපි ව්‍යාපාද නීවරණයට යටවීම. අපි මේ ගමන් කරන්නට යන්නේ නීවරණ ප්‍රහාණය කිරීම සඳහා. ඒ කිරීම සනම් නීවරණ යටපත් කරගෙන යටපත් කරගෙන කටයුතු කරන්නට ඕන. මේ විදිහට මේවා ඉවසන්නට පුරුදුුනේ නැති කෙනෙක් ඇත්ත වශයෙන්ම භාවනාවෙන් ජීවිනවා සාර්ථක වශයෙන් භාවනාව කරන්නට බැහැ. මොකද සමහරට නැසිම දුකන් නිසා එතනින් නැගිටලා වෙන තැනකට යනවා එතනත් නැසිම දුකන. ඉතින් තව දැනට කියනවා ඊට පස්සේ මේ නැසිම දුකන් නිසා මට භාවනා කරන්න බැහැ කියලා තමන්ගේ වරද නැති මඳුරම් පිට පාරවලා තමා ගැලවෙන්නට බලනවා. එහෙම මේ අය කටයුතු කරන්නේ කටයුතු කරන්නට එපා. මේවා එදිනදා ජීවිතේට එකතු කරගත යුතු ධර්ම. ඊළඟට බුදුජානක මහසී වදාරනවා කමෝහෝදී දුරුස්ථාන දුරාස්ථාන වචන කතාන මේ අපට ඇහෙන්නට ලැබෙනා නොඑක ආකාර අපේ සිත් විදෙන වචන සමහර වෙලාවට අපි සමච්චලයට බඳින කරන වචන සමහර විට අස්හතියෙන් විහිපාර සමහර විට දෝෂාරෝපණය සමහර නිඳා මෙවැනි නිරුත් දේවල් අපට අහන්න ලැබෙනවා මේවා සමහර කෙනෙක් කාලයේ අකාලයේ බලන්නේ නැතුව කියන්නේ සුදුසු කාලයෙන් සුදුසු කාලයෙන් කියලා හිතන්නේ නැතුව සමහර කෙනෙක් කියන්නේ සම්පූර්ණයෙන්ම අපෝෂ්ඨාමයක් සත්‍යකාමයක් නොවන්නට පුළුවන්. අවශ්‍ය සමහර විට දෝෂයෙන් පවිත වෙලා මේ කටයුතු කරනවා වෙන්න පුළුවන්. අවශ්‍ය සමහර විට සැදපත් විදිහට මේ කියනවා වෙන්නට පුළුවන්. නැත්නම් කිසි අපගේ අනත්යක්ම බලාපොරොත්තු වෙනද කියනවා වෙන්නට පුළුවන්. කවර හේතුක් වලින් අපර ආස්ථානෙන් කවර කෙනෙක් අපිට වචන පිට කළා මෙවැනි අප උපෝප කරන වචන අපේ සිත් නොසඳුන පස්වන වචන අපි විමසන්නට පුරුදු වන්නට ඕන. මේ ඉවසීම පුරුදු කිරීම තුළින් අපේ ජීවිතයක් සාර්ථක වෙනවා. භාවනාව සාර්ථක වෙනවා. අපට ඉවසීමට නොහැකිවෙන්නේ අන් අයගේ වචන අන් කිසිවක් නිසා නෙවෙයි. මේ වචන හිත වෙන වචන අහන්නේ මම කියන වැරදි අවබෝධය තිබෙන නිසා. ඇත්ත වශයෙන්ම එහිදී සිදුවෙන යථා ස්වરૂපේ යථාර්ථය අවබෝධ කරගත්තානම් කවර වචනයක් කවර පිටකලක් අපට අපේ සිත නිසලව සබා ගන්නට පුළුවන් වෙනවා. කෙනෙක් වචනයක් පිට කරනවා මේකම කණිනවා කියලා. ඔහු අසම්ඥා දැස් කරගන්න ඔහුගේ සිත දූෂිත වෙලා. ඔහු ඔහු විසින්න පාපයක් දැස් කරගන්න නිසා ඒකේ විපාක ඔහුමයි විඳින්නේ. අප නෙවෙයි. ඒ වචනේ ඒ කුලගේ පාපයන් තියනවා. අපේ කනේ දැනෙනත් පස්සේ ඒ ශබ්දේ ඇවිත් ඒක දැනගන්න සිතක් ඇති වෙනවා. හරියට මේ ඈත ඉන්න කපුලෙක් කියන්නේ හසුවොත් කුරුල්ලෙක් කියන්නේ හසුවොත් වෙනස් ශබ්දයක් ඇතිවෙනවා. ඒ ශබ්දය අපේ කනේ වැදෙනා පස්සේ ඒක දැනගන්න සිතක් ඇති වෙලා නැතිලා යනවා. ඒ වගේම තමයි අන්තිරික අපිට කවදාකවත් දෝෂාරෝපණයක් කළා. එයා වටිනවාමයක් පිටකලා සත්‍යයක් නිකුත්ලා ඒ සම්දේශුන් මේ භාවයේ ගියා සම්ද තරංගවලට අපේ කණේක වැඩිලා දැනීම මාත්‍රය ඇදවි නැතිවි ලැබෙන්නේ මේ දැනීම මාත්‍රය ගුරුලෙක් පන්නන සත්‍ය ඇසුනට පස්සේ ඇදවිච්ච දැනීම මාත්‍රය හා සමානයි කිසිම වෙනසක් නැහැ රූප විඥානයේ එසින්මයි ක්‍රියාත්මක වන්නේ එතකොට අපි දැනගන්න ඕනේ මේක මොනවද ගැටෙන්නද කියන්නේ ඇත්ත වශයෙන්ම සත්‍යයක් නැති වුණා නැති වුණා ඒක දැනගන්න සිතක් පහළ වුණා ඒකට මොකද කියන්නේ? කවුද මේ ශබ්දයේ අහන්නේ? අහන පුද්ගලෙක් නෑ. මේ මට නින්දා කළා, මට දෝෂාරෝපණය කළා කියන වැරදි අවබෝධයේ තියෙන නිසා අන් අයගේ වචන අපේ ඉවසන්නට නොහැකිවයි. එම නිසා මේ වචන ඉවසන්නට පුළුවන් තෝරන ජීවිතයේ තුළදී සාමාන්‍යයෙන් පහවලා නොකරන අය පුළුවන් තරම් එක්කාට පසු පවා නොවිමසී කටයුතු කරනවා. විමසීම කිව්වොත් මේ භවනා සම්පූර්ණ සහභාගී වෙන අයගේ සිත්තුල උදකන්න වැඩෙන්න ඕනේ දවසින් දවස. භවනා නොකරන කෙනෙකුට වඩා භවනා කරන කෙනාගේ සංකාණය තුළ දියුණුවක් එන්න ඕනේ ආත්ම වශයෙන්. එනිසා අපි මේ විදසීම ඉදිරියට ජීවිතේ දිගට කරගන්න ඕනේ. කවුරු කියන්නම් දෝෂාරෝපණය කළා ඉවසමි ඉවසමි ඉවසමි ඉවසමි කියලා සමාධි තම අවවාදයේ ඉවසන්නට ඕන. එහෙම ඉවසුව එනිසා නිවිසීම නිසා සිදුවන කායිකෝ වාචිකෝ මානසික සංස්කාර දරාගෙන යන්නේ නැහැ. එසේ අභ්‍ය සංස්කාර දරාගෙන නොයන නිසාම ඒකෙන් අපි දුගතියට ඇදදමන්න නොවන නිසා අපි දුගතින් ගැලවෙනවා. නිසා ලක්ෂණ සංස්කාර වලින් අපි ඉඳලා වෙනවා. නිවන් මඟ ගමන් කළා වෙනවා. සාන්තිය කියන්නේ පාරමිතාවක් මාර්ගාවක් පරිපූර්ණේ කළා වෙනවා. විශේෂයෙන් මතක තබා ගන්න ඕන ඉවසන්නට යමක් නැත්නම් අපි හැමදෙනාම පරම සාන්තිවාදී. ඉවසන්නට කිසිම දෙයක් නැත්නම් අපි හැමදෙනාම පරම සාන්තිවාදී අය. ඉවසන්නට නොහැකි දෙයක් දැනෙනකොටයි අපේ නොයෙමසීම හරියට අර ණයකට ගමක් ගමන් ඇතිවලා තියෙන කෙනේ පිම්බෙනවා වගේ පිම්බී ඉදිරියට පයින්. එම නිසා අපි දැනගන්න ඕන මේ නොයෙමසන්නට ඇති වෙන ඉවසීම බුදු පිළිම නැති වෙන ධර්ම අපට විරුද්ධ වශයෙන් ඇති වෙන ධර්ම අපේ හිත මෙත්තයන් වශයෙන් අනුහරන්නට ඕන. අපේ ඉවසීම බුදු පිළිමට දැනෙන වෙස්සලා කරන්නේ පුරාණේ ඒව නැත්තම් කවරක්ද අපි ඉස්සන්නේ? කොහොමද අපි මෙසේම දිනු කරගන්නේ? මේක සාන්ති පාලිකාව, ඊකාන්තාව දිනුවන්නේ කෙසේ? එම නිසා මේ ඉඳසිය නොයි විසියට කරුණ දැනීම යහපත. ඒ යහපත කියන ස්ථාන දුන්නේ. එතකොට මේ නොවිසන කරුණු දැනෙනාම හිතේ ගැටීමක් ඉවන්නේ. අපි මේවා මේ මේවා කෙරෙහි ගැටෙන්නේ මේවා අපිට නොපැමිණිය යුතු ධර්ම කියලා හිතන නිසා. ඇත්ත වශයෙන්ම අපට අනිෂ්ට නැත්නම් අපි බලාපොරොත්තු නොවන නොවන රූපෝ සද්දෝ ගන්ධෝ නැත්නම් රස පොට්ටබ්බ ධම්මෝ අපේ ඉඳුරන් හමුවන කවර අරමුණක් හමුණක් හමුවන්නේ අභිධර්මයේ කියන හැටි කියනවා නම් අපි කරන ලද අකුසල කර්ම වල විපාක වශයෙන් අතීත සංස්කාරයේ අපි අනන්ත අප්‍රමාණ සංස්කාර රැස් කරලා තියෙනවා. මේ විපාක අප අප විසින් විදියේ වුණා. කවදාවත් අපේ විපාක බාර දෙන්නට අපිට හැකියාවක් නැහැ. අපි අතීත සංස්කාරයේ ඇසන කන්න සිදු කළා. ඒ නිසාම අපට මේ දොස් කරන අහන්නට සිදෙනවා. නැත්නම් ඇහැට අපේ දස්න දකින්න සිදෙනවා. මේ ආදී අනිෂ්ට අනුන් ලැබෙනවා. ඒක අක්ෂණින් ආපු විපාකයක්. මෙන්න මේ විපාකයෙන් ගැලවෙන්න දුරු කෙනෙකුටවත් බෑ. මේ විපාක ශක්තිය නැවත කර්ම ශක්තියක් බවට විශේෂයක් බවට අපපත් කරගන්නට සුදුසු නෑ. ඒ කියන්නේ අතීතයේ අපසල කර්ම නිසා දැන් විපාක ඇති වුණා. මේ විපාකේ නිසා නැවත සංස්කාර රැස් කරගන්නවා නම් මේ ගමනේ කෙලවරක් සිදුවන්නේ නෑ. ඒ අතීතයේ අපසල කර්ම දැන් විපාක. ඒ විපාකයෙන් නැමෙත අපසල කර්ම බවට පරිවර්තනය කරගන්නවා. වී තිබෙන නොදක්කම නිසා මේවා තමයි අර පටිච්ච සමුප්පාදේ කියන්නේ කම්ම වට විපාක වට දිවේශ වට කියලා. අතීතේ කරු කර්ම චක්‍රයක් වශයෙන් කරගෙන ඒකේ විපාක චක්‍රේ මේ ජීවිතයේදී කරගෙනවා. අපි දන්නවන අනිෂ්ඨ අරමුණු වලින් ඒ අනිෂ්ඨ අරමුණු නැවත ක්ලේශයන් බවට පත් කරගන්නද අක්ෂ සංස්කාර ජනිත වන ධර්මයන් බවට පත් කරගන්නද යන්නට හොඳ නැහැ. එහෙමකොට සංසාරයේ දික්කෙනවා මේ ගමනේ කෙලවරක් නැහැ. ඒ නිසා මේක ඉවසන්නට ඕන. මේ අක්ෂර සංස්කාර අපිට පැමිණෙන එක පැමිණෙනවා ඒක තමයි ස්වභාවය. මම ඉවසමි ඉවසමි කියලා මේවා ඉවසීම පුරුදු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේට දෙවෙනින්ම දෝෂාරෝපණ අනන්තවත් ප්‍රමාණවත් පැමිණියා. අර මාගන්දි කියන මාංශා බුදුරජාණන් වහන්සේ කියේ ගැරබැඳගෙන මිනිසුන්ට අල්ලලා දීලා බුදුරජාණන් වහන්සේට පිළිසඳ අනන්ත අප්‍රමාණ දුෂ්කරණ පටන් ගන්න සතියක් තිස්සේ ආමුදෙන් කර පාත් දැහැලන්න බැරි තරම් දුෂ්කරවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා ආනන්ද ස්වාමීන් වහන්සේ විමස් කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි වෙන තැනකට යන්නේ මේක ඉවසන්නද බෑ. එහි ගියා මේ මිනිසුන් දුෂ්කරණ ටික එතකොට තවත් තැනකට යන්න. ඔබම ගිහිල්ලා ආනන්ද හරියන්නේ නැහැ. අහන්නාගෝව සංගාමේ චාපාතෝ පටිසංසරණ අතිවාක්ඛන් පිටික්කේසං දුස්සීලෝකේ බෞද්ධයෝ කියන ගාථා එවිට බුදුරජාණන් වහන්සේ වදාළ අමන්නාගෝ සංගාම චාපාතෝ පටිසංසරණ මේ යුද්ධයේ තේ කාලය වසුන් වාගේ අරන්නේ දැන් කාලේ වගේ නෙමෙයි. ඇත්ත වලවල යුද්ධයට ගියාම එහෙම මෙහෙම ඊතර එනවා. ඉතින් ඇතාර හැමතැනින්ම ඊතර වදිනවා. යුද විරුද්ධ පක්ෂයෙන් එන ඊතර. ඒ ඊතර වෙදිද්දි ඒව ඉවසගෙන ඉවසගෙන අර යුද්ධයට යන ඇත ඉදිරියටම ඉදිරියටම යනවා. අහන්නාගෝව සංගාමෝ තාපාදෝ පරිසංකර අන්න ඒ වගේ මමත් අති වාක්‍යන්ති තික්කිසං මේ අනවශ්‍ය වචන දුස්සීල වචන පාපකාරී වචන අනුන්ගේ දෝෂාරෝපණ ඉවසනවා මොකද හේතුව දුස්සීලෝහි බහුජනෝ බොහෝ දෙනා දුස්සීලයි අපට ලෝකයා අසන්නට බෑ මට උපමාවක් මතක් වෙනවා අර අපිට පාරවල් වල තියෙන කටු හරියට තියෙනවා නම් මේ කටු ඉවත් කර කර ඉවත් කර කර අපිට ගමන් කරන්න බැරි නිසා සෙරෙප්පු දෙකක් දාගෙන යන්නේ. සෙරෙප්පු දෙක දාගෙන ගියාට පස්සේ කටු අකුල් කොච්චර කාලෙ තිබුණත් කමන්නේ. මේ වගේම මේ දුස්සීලෝ බෞද්ධයෝ බොහෝ දෙනා දුස්සීලයි. ඒගොල්ලන්ගේ මේ දුස්සීල මනුෂ්‍යයන්ට මේ සුසීල ක්‍රියා අප බලාපොරොත්තු වෙන්න බෑ අපිට බලාපොරොත්තු වෙන්න බෑ ප්‍රියවචන අපට හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්න බෑ ලෝකයේ ස්වභාවයේ අනිෂ්ට වචන අකම්ප වචන අමනාප වචන පිට වීම දුස්සීලකම නිසාමයි මේ වැඩිපුර සිදුවන්නේ මේවා අපි ඉවසනවා ඉවසීම නැමැති සපත්ව දාගෙන යනකොට ලෝකේ කොච්චර අර හදවතට ඇනෙන කපු තිබුණා ඒ කටසුපත් වෙන වචන ඇවිල අපේ සිත නිසලව අපිට සබා ගන්නට පුළුවන් වෙනවා. මේ තුලින් අපේ අකුසල සංස්කාර විපාකයේ අකුසලයක් බවට පත් කරගන්නේ නැතුව සංස්කාරයේ කොට කරගන්නට පුළුවන් වෙනවා. එමේසා මේ ජීවිතයට එකතු කරගන්නට ඕන. අද පටන් වෙනසක් තියෙන්න ඕනේ ආධ්‍යාත්මික දිනුවක් තියෙන්න ඕනේ යෝගාවචරේක්ෂා සාමාන්‍ය පුත්තජනේ අතර අපි මේ භාවනා පන්ති වල සහභාගී වීමෙන් වැඩක් නැහැ. මේ ගුණ ධර්ම එකතු වෙන්නේ නැත්නම් අපේ ජීවිතේට ධර්මයේ තියෙන පොත්පත් වල නෙවෙයි ධර්මයේ තියෙන අපේ කල් තුළ ධර්මයේ වැදගත්කම තියෙන්නේ මේ ඒ සංඥා වලින් හිත පුරවාගෙන සිටීම තුළින් තුළ නෙවෙයි අපේ ධර්මයේ ජීවිතයට එකතු කර ගැනීම තුළින් තුළයි මේ වැදගත්කම තිබෙන්නේ. මේ නිසා එය එකතු කරගන්න ජීවිතේ. ඊළඟට බුදු ඥානන් වහන්සේ වදාළනවා අමෝහෝති නැහැ. උපන්නාන කායේකාන වේදනාන දුක්ඛාන තිප්පාන කරාන කර්පාන අසාපාන අමනාපාන පානහරාන අදිවාසුකේ ජාතිකෝ හෝති. මේ උපන්නාන කායේකාන වේදනාන ශරීරයේ නොයෙක් වේදනා එනවා. කටුකහන කටුක කරාන නිකා සීනුර වේදනා අසාදාන නමනාපන අමනාපෝ වේදනා ඉවසීමේ කිව්ව වේදනා පානහරාන ඥානෙ නැති වෙන තරම් වේදනා. ඒ සියලුම වේදනා අදිවාස්පජාත්‍යෝගෝ දීවසීමට පුරුදුවන්නට වන. විශේෂයෙන්ම භාවනා කරන යෝගාවචරයන්ට මුල් අවස්ථාවලදී විශේෂයෙන්ම විදර්ශනා භාවනා කරනවා නම් අතිශයින්ම දරණ දුක් වේදනා ශරීරයේ තුලින් මතුවෙනවා. ඒ ශරීරයේ දුක් වේදනා ඉවසන්නට පුරුදුවන්නට ඕන. අප දන්නා සම බොහෝ දෙනෙක් අප දන්නා භාවනා කරගෙන ගිහිල්ලා මේ ශාරීරික දුක් වේදනා මත වෙනකොට භාවනා අතහැර දාන අපට භාවනා කරන්නට බෑ අතිශයින්ම දරු දුක් මේ ශරීරය තුළින් මත වෙනයි කියලා. විදර්ශනා භාවනා කියන්නේ මේ සංස්කාර කුංජය මේ අපේ නාම රූපස්කන්ධය ඒකාන්ත දුක දුක දුක කියලා මාහයෙන් කෑ ගහලා කියන දෙයක්. මේ වාසනාව පිටින් ගන්නවට නෑ විදර්ශනාවේ භාෂාව මේ සංස්කාරයන් නිදීම සත්‍ය විදර්ශනා තුළින් මත කරමින් මත කරමින් පෙන්වන්න කරනවා අපි ඒව මත කර කර පෙන්නකොට ඈත් දෙන්නට බලන අය ඇත්ත වශයෙන් මේ සංස්කාරයන්ගේ ඇලෙන්නේ අපේ නාම රූප කෙරේ ඇලෙන්නේ සිටීම නිසා මේ වැස්සුකයක් බලාපොරොත්තු නිසා සංසාරයෙන් පැනී සිටියා සංසාරයෙන් ගැලවීමට බැරි වුණා නිවන සාක්ෂාත් කරන්නට බැරි වෙනවා. ඒක නිසා මේ කවර වේදනාවක් ආවත් අපි ඉවසන්නට පුරුදුවන්නට ඕනේ. විශේෂයෙන්ම භාවනාව දියුණු වෙන අයට අමනුෂ්‍යව දුර පැමිණෙනවා අක්ෂයෙන් පීඩාකර වේදනා ඇති වෙනවා. දේවතාවෝ දුර පැමිණෙනවා. ඒ වගේම මානවෝ දුර පැමිණෙනවා. ඉක්ෂු පීඩාකින් ඇති වෙන වෝදුරු පැමිණෙනවා. කර්ම පීඩා මතු වෙනවා. නාම රූප ධර්මයන් ඇවිස්සීම නිසා අතිශයින්ම දරණ පීඩා උද්ගත වෙනවා. භවනාව දිනුවන කෙනෙකුට ඒක ඒකාන්තයෙන්ම සිදුවන්නට පුළුවන්. ඒවා ඉවසගෙන ඉවසගෙන කටයුතු කරන්නට ඕන. නොඉවසා ඒවා කෙරේ ගැටිලා ව්‍යාපාදයෙන් ගැටවල අපි භවනාවෙන් ඈත් වෙනවා. කවවර දේශනාවක් ආවත් ඒ ඕනෑමක් දරන වේදනාවක් ඉවසගෙන මම භාවනාව කරනවා මගේ බලාපොරොත්තු සාර්ථක වන තෙක් නිර්වාණය අවබෝධ කරගන්නා තෙක් කියලා දැඩි වීරයක් ඇතුව මේ දුක්ඛය මේ දුක් වේදනා විසීමට පුරුදවන්නට වඩා එහෙම එකසීමට පුරුදුනේ නැත්නම් වේදනාවට අපි යට වෙනවා වේදනාව අලලා අපි වේදනානුපස්සනා භාවනාව කරන ආකාරය ගැන පසු දවසක කතා කරනවා මෙහිදී අද වේදනාව ගැන විමසන්න කියන එක පමණයි අපි කියන්නේ සුළු සුළු වේදනා ඉවස ඉවස භවනා කරන අතිශයින් දරුණු වේදනා එනවා නම් తాවකාලික වශයෙන් මේ උපදේශ උපදේශය කියන්නේ අර අංගපසල නමාගෙන සිටින කොට ආදී වේදනා ඇති වෙනවා නම් සතියෙන් යුතුවම කකුල දිගහරිනවා අත් දිගහරිනවා නැත්නම් ඉරියව් මාරු කරනවා කියලා ඉරියව් මාරු කරලා වේදනාව යටකරගෙන දැනට භාවනාවේ නිරතවන්නට මේ ඇති පුළුවන් පසුවට වේදනාව ජය ගන්නා හැටි වේදනාව විදස්නා ඇතින් බලන හැටි අප විස්තර කරනවා. එතකොට මේ වේදනාවට ශාරීරික වේදනාවක් ඇති වුණාට පසුව අපි මේක මානසික වේදනාවක් බවට ඊළඟට පත් කරගන්න මේ කතාව හොඳට අහන්න ඕනේ මුළු ජීවිතේට මේක එකතු කරගන්න ඕන අපිට ශාරීරික වේදනාවක් ආවට පස්සේ අර සත්‍යක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ දුක්ඛාය වේදනාය පුද්ධෝ සමාන සූචිතේ ඉලදේ පරිදේවතේ උරක්ඛායින් කන්දති සම්මෝහං ආපජ්ජති තස්ස පටිඝානසයෝ අනුස්සේති කියලා. මේ සත්‍යක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ පාඩයක් මධ්‍යම නිකායේ මේ දුක් වේදනාව කාරක පසුව සූචිතේ සෝක කරනවා. පරිදේවතේ ඉතින් පරිදේව කරනවා. චෝතති පරිදේති පරිදේ කියන්නේ කියන වගේ දේවල්. උරත් කාලෙන් කන්දති පපුවටත් අද්දකින් ගසා ගන්න. සම්මෝහවන්නා පජ්ජති මුලාවටපත් වෙනවා. පස්ස පටිඝානසය අනුසේදී ඔහුට ඒ අවස්ථාවේදී පටිඝ අනුසය දරන්නට පටන් ගන්නවා. මේක හොඳට තේරුම් ගන්න. අපිට ශාරීරික වේදනාවක් ඇති වුණාට පසුව මේ වේදනාව එලෙසින්ම පරිදිද්දී අපේ සිත නිදහස් අපට ලබා ගන්න පුළුවන්. ශාරීරික වේදනාව මානසික වේදනාවක් බවට පත් නොකරගෙන ඉන්නට පුළුවන්. විශේෂයෙන්ම හැබැයි වමන සූදුර වෙන තත්ත්වවලදී නම් ඒක කරන්නට බෑ මොකද ශරීරයයි මනසයි දෙකම අල්ලගෙන තියෙන නිසා මනසක් පාලනේ ඕ වේයයි අපේ ශරීරේ පාලනය වේයයි අපි එහෙම අවස්ථාවක් නෙවෙන සෑම විටම ශාරීරික වේදනාවල් කුල්තරම් දරුණු විදිහෙන් ආවා ඒක මනසට බරක් කරගන්නේ මානසික වේදනාවක් ඒකෙන් ඇති කරගන්නේ ශාරීරික වේදනාව ශාරීරික වේදනාව පාඩුවේ ඇති වී නැති වී යම් හරිනවා අවශ්‍ය නම් ඕනෑම ධර්ම වේදනාවක් හරියට තුලින් මතුවේදී අපට සිතින් සිනහා වෙන්නට පුළුවන්. ඒ වේදනාව දෙස බලන මම එහෙම කරලා තියෙනවා. සිනහා වෙන්නට පුළුවන්. කිසිම සිතට වේදනාවක් නැහැ. සිතට ඒ වේදනාශාලී වේදනාව සිතට බරක් නෙවෙයි දුකක් නෙවෙයි සිත සෑහෙන්නේ සිත ප්‍රීතිමත් සිත ප්‍රීතියෙන් අපිට සබා ගන්නට පුළුවන් එතකොට ශෝක කරන්නේ අර දුක්ඛාය වේදනාවට සමාන සෝජිතය අපි සුඛ කරන්නේ. කායික වේදනාව ඇතිවීම ස්වභාවික ධර්මයක්. මේ කය නිරන්තරයෙන් අපට දුකක් ලබා දෙන ධර්මයක් විනා සැපක් ගෙන දෙන දෙයක් නෙවෙයි. ඒකේ ස්වභාවය දුක් ඇති කරගීම. ඉතින් පිටින් එක අතිශයින් දරු දුක් වේදනා දාලා උද්දට කර දෙනවා. මේවා එනකොට සුඛ කරන්නේ ඒක අල්ලගෙන විලාප කියලා නොයෙක් නැසිවිදි දඩවන්න කියන්නේ නැහැ. සංකේතිකාන්න කියන්නේ නැහැ. නැත්නම් අර කෙඳිරි ගානා කියලා මිනිස්සු කියන්නේ අම්මෝ අයියෝ කියන්නේ ඒවා කියන්නේ කියන්නේ නැහැ. ඒවා කිව්වොත් මොකද වෙන්නේ? අර කපුවට අත දාලා අනේ මට වෙච්ච දේ කියලා සමහර කෑගන්නවා. එහෙම කරන්න දෙන්නේ නැහැ. මුලාවට පත්වන්නේ නැහැ. සම්මෝහනා කඩ සම්මෝහයට මුලාවට පත්වන්නේ නැහැ. ඒ විදිහට කටයුතු කළොත් මොකද වෙන්නේ? අපි දන්නේ නැහැ. අපේ සිත් වලින් පහළවන්නේ විශාල අපුරුෂ සංස්කාර ගොඩක් පටිඝාංශය අනුශේතී තස්ස ඔහුට පටිඝාංශය ගණන්නට පටන් ගන්නවා. මේ ගලන පටිඝාංශය ගලන්නේ නිකම් නම් කමක් නැහැ. ගලකලා යනවා අපි අර දෙන්නේ මේ පටිඝාංශය ගලන්නේ. ගලාගෙන ගලාගෙන ගිහිල්ලා නතරවන්නේ මහා සංස්කාර ලෝකේ මහා දුක්ඛ ස්කන්ධ සාගරේ මහා සංස්කාර සාගරේ එමෙනිසා කවර ආකාර වේදනාවක් ආවත් ඒක මානසික වේදනාවක් බවට පත් නොකරගෙන අපට සිත සතුටින් සබා ගන්න පුළුවන් නම් ඒක කොයිතරම් උසස් ක්‍රියාවක්ද කියලා බලන්න. මේ විදිහට කටයුතු කළොත් අපට ඇත්ත වශයෙන්ම සුගතිගාමී වීමට මේ ක්‍රියාදාමයේ හේතු වෙනවා. බොහෝ විට අපි මරණයට පත්වන්නේ අතිශයින් දරු දුක් පීඩා විඳින්නට සිදුවේ. ඉතාමත්ම කලාතුරකින් තමයි කෙනෙකුට කිසිම දුකක් පීඩාවක් නැතුව මැරෙන්නට පුළුවන් වන්නේ. කලාතුරකින්. බොහෝ විට 95ක් විතරම අතිශයින් දරුණු දුක් පීඩා මැද්දේ මරණය සිද්ධවන්නේ මරණන්ති දුක්ඛම් මරණේ දුක. මේ දුක් වේදනා ඇති වුණාට පසුව මෙලෙන් ආඛ්‍යානයේ සිට පුහුණු කරගෙන නොහිටි පුද්ගලයා සාමාන්‍ය යෝගාවේ නෝන තැනැත්තා අර දුක සිටින් අල්ලා ගන්නවා මගේ දුක මගේ දුක මම දුක් විඳිනවා මේකට විඩාප කියනවා පරිදේව කියනවා ඉතින් නොඑක ආකාරයෙන් අකුසල සංස්කාර ජනිත කර ගන්නවා එම නිසා මේ මරණ දුක් වේදනාව නිසාම ඒකාන්ත වශයෙන්ම නරකයක දුගතියක උපදින්නට ඒ දුක් වේදනාව හේතු වෙනවා භාවනාවේ කවර ප්‍රතිඵලයක් නොලබන්නවත් නිලබුවත් මේ විදිහට ශාරීරික දුක් වේදනා විසමින් චිත්තට එක් වේදනාවක් කරගන්නේ නැතුව චිත්ත ප්‍රීතිමත් නිදහස සබා ගන්නට පුළුවන් වුණා නම් එවිට මරණ වේදනාව පැමිණියත් මරණයේ සිදුවනත් ඒ දුක් වේදනාවට හැකියාවක් දෙන්නේ නැහැ අප සුගතියට ඇදෙන්නීමට. ඒක නිසා මෙහි ඇති වටිනාකම තේරුම් ගන්නට ඕන. භාවනාවේ තියෙන අගය වටහා ගන්නට ඕන. අප කරන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීමටයි මේ භාවනාව වඩන්නේ. ඊට අමතරව මෙලොව යහපත පරලොව යහපත මේ තුලින් සිදු වෙනවා. එම නිසා අපි අධිවාසික ජාතිකෝ හෝතේ උප්පන්නානසාරේ දානම් වේදනානම් අස්සාදාන නමනාපන පහනහරණ කියන කියන්නේ ප්‍රාණිය නැති වෙන වේදනාව පවා අපි ඉවසන්නට පොරුදු වන්නට ඕනේ. භාවනා කරන කාලය තුල පමණක් නෙවෙයි ජීවිතේට මේක එකතු කරගන්නවා. එතකොට අපේ සිත නිදහස් ලබා ගන්නට පුළුවන්. දුක් වේදනා මැද සිනහවෙවි සිනහවෙවි අපේ සිත සතුටින් ලබා ගන්නට පුළුවන් වෙනවා. මේක ක්‍රියාත්මක කරලා බලන්න. ක්‍රියාත්මක වෙන්න හරියට අත්දැකීමකට හිත තුළින් පුදුම සතුටක් දැනෙවි. අනේ දුක් වේදනාව ඒ පාඩම් බෑ කියන්නේ නැතිනම් මට කෝ කියලා සිත සතුටින් ලබා ගන්නට පුළුවන් වෙනවා. හොඳයි. ඒක ඇති. මේක අමතරව අපට මේ ශාරීරික වේදනාවලට අමතරව අනවශ්‍ය අන්දමින් මානසික වේදනා ඇති වෙන දේවල් ඇති වෙනවා. ඒවත් ඉවසන්නට ඕන විශේෂයෙන්ම මේ භාවනා කරන අයට තමාගේ භාවනාවට පරිබෝධ කරන ධර්ම ඇතිවන්නට පුළුවන්. අන් අයගේ හැසිරෙන ස්වરૂපේ අන් අය දක්වන ආකල්පයන් බොහෝ විට අපේ සිත නොසතුටටපත් කරනවා. අපි මේවා ඉවසන්නේ අන්නයිගේ අන්නයිගේ හැසිරීම නිසා සමහර විට භාවනා මධ්‍යස්ථානයේ ප්‍රවාහයක් හරිනවා. මොකද අපිට ඉවසීම පුරුදු කිරීමට උගන්වලා අපේ භාවනාවට පරිපෝධ කරන විදිහට සමහර අය කතා කරනවා සමහර අය හැසිරෙනවා සමහර අය ශබ්ද කරනවා මේවා සෑම දෙයක්ම ඉවසන්නට ඕන ආගේ අපට සඳහන් මේ ඉවසන්නේ අපිට ලෝකයා හදන්නට බෑ. ඒක කලමේ සිතාගන්න. කිසිම දවසක අප අපට බෑ ලෝකයා හදන්නට අප අපම හැදී කියලා. ලෝකයා කොයි ආකාරයෙන් හැසිරුණත් අපට කමන්නේ අපේ සිත මැදහත් තබා ගන්නට ඕනේ. අපේ භවනාවට පරිබෝධ කළ ධර්මයන් ආවාට පසුව අපේ සිත නොසතුටටපත් කරගත්තොත් අපේ නිවැරදි ඉවසුවේ නැත්නම් මේ පාඩු දෙකක්ම සිදු වෙනවා. එකක් භාවනාව නැතිවීමේ පාඩුව, අපේ කුසලයේ නැතිවීමේ පාඩුව, අනිත් පැයෙන් අකුසලයක් ජනිත කර ගැනීමේ පාඩුව. මොකද දෝමනස්කයට යටවීම, ව්‍යාපාදයට යටවීම. මේ වගේම තමයි අපේ ජීවිතයේ තව නොඑක ආකාර දුක්ඛම්කට විවිධයට ධර්ම පැමිණෙනවා. විශේෂයෙන්ම අස්ලෝක ධර්මයේ අනිෂ්ඨ පැටි අප කරා පැනවා. මේ අය දන්නවා අස්ලෝක ධර්මයේ නිරන්තරයෙන් පැලෙන ආකාරය ලාභෝ අලාභෝ යස්සෝ අයස්ස නින්දා සංපාදස්ස පංච දුක්ඛං ලාභයක් දෙනවා අලාභයක් දෙනවා සුඛයක් දෙනවා දුක්ඛයක් දෙනවා සැකයක් දුක වෙන නින්දා ප්‍රසංසා දෙනවා යසරත් අපකීති මේ සියල්ලම කැරකෙන රෝදයක් වගේ අපේ ජීවිතේ පුරා මා ගමන් කරනවා එනවා පසුපසින් එනවා මේ වැරදි අනිෂ්ඨ විපාක වෙන වෙන පැතියාවට පසු විශේෂයෙන්ම ආදායයක් ආවට පසු අපේ සිත කම්පා වෙනවා අපිට ඒක ගන්නට බෑ. කවර ආකාරයෙන් අලාභයක් ඇති වුණා සංස්කාරයන්ගේ ස්වභාවය උකුමනයි. නැති වුණදී නැති වුණා ඒක ගැන පසුතැවිලලා ඒක ගැන ඉවසන්නේ නැතිව කටයුතු කිරීමෙන් කවර ප්‍රයෝජනයක්ද? ඒක නොනිසිත බව. යම් දෙයක් නැති වුණා අලාභයක් සිදු වුණා. ඒකට අපි කොයිතරම් ඉඳ නොවිසීමෙන් කටයුතු කළා කොයිතරම් දරණවන්ද මේ මානසිකෝ කායිකෝ වාචික ක්‍රියාසිදු කළ ඒ කලාවේ සිදු වුණා එක් සිදු වෙලා ඉවරයි. ඒක අමතරව අපි මානසික වශයෙන් ඒක පීඩාවක් බවට පත් කර ගන්නවා නම් ඒක අපේම තියෙන මුලාව හැර අන්කවරක්ද මේ වගේම තමයි අපිට නිന്ദා ප්‍රශංසා අපකීර්ති එනවා අපකීර්ති ඒ වගේම නිന്ദා ඒවා අල්මා කලින කිය බුදුරජාණන් වහන්සේට පැමිණෙනවා. මේක ගාථාවක් තියෙන නිච්ඡාහෝ නිච්ච බහිස්සති නිතිතරහි විච්ඡති ඒකන්තං වා නිද්දිතෝ කෝසෝ ඒකන්තං වා පස්සං චිතෝ කියලා. නිච්ඡාහෝ නිච්ච බහිස්සති නිතිතරහි විච්ඡති ඉතර හිතියෙත් නෑ. නිච්ඡාහෝ නිච්ච බහිස්සති අනාගතයේ ඇතිවන්නේ නෑ. නැත්නම් ඒ චේතරේ විච්ඡති දැන් ඇත්තේ නෑ. කවුද? ඒකාන්තං වා නිද්දිතෝ පෝසෝ ඒකාන්තං වා ප්‍රසංසිතෝ නිරන්තරයෙන්ම ප්‍රශංසා අහත් පුද්ගලෙක් වන්නේ නිරන්තරයෙන්ම මේ නිന്ദා අහන පුද්ගලෙක්වත් නැහැ. ඒ කියන්නේ ඉදිරි ඉස්සරහ නැහැ, මතුවටත් නැහැ, දැනුත් නැහැ. අපට නිന്ദා ප්‍රශංසා මේ අස්තලෝක ධර්මයේ පැති කැරකෙමින් එනවා ඒක නිසා ඒවට අපිට මූණ පාන්නට සිදු වෙනවා. මේදී විශේෂයෙන් මතක තියාගන්න. නින්දා ප්‍රශංසා කියන්නේ කාගෙද? අපිට අපගේ බව පමුණුනා. නින්දා පමුණුනා. ඒක කාගෙද? දැන් දැන් මට කෙනෙක් පතිතේම නින්දා කරනවා. ඒ නින්දා කිරීම ඒ නින්දා කරන පුද්ගලයාගේ ධර්මයක්. මගේ ධර්මයක් නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. යම් කෙනෙක් අපිට ප්‍රශංසා කරනවා. ඒ ප්‍රශංසා කිරීම කාගෙද? ඒක එයාගේ ධර්මයක්. මගේ නෙවෙයි. නින්දා අනුන්ගේ ප්‍රශංසා අනුන්ගේ අපේ නෙවෙයි. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කීමේ නිදහස, සිටීමේ නිදහස තිබෙනවා. ඒවා වරක්වන්නට බෑ. ඒවා අන්නයගේ ධර්ම නින්දා ඔක්කොම අපේ නෙමෙයි අන්නයගේ. ප්‍රශංසා ඔක්කොම අන්නයගේ. ඒ නිසා මේ අනුන්ගේ ධර්ම අනන්තව බාර දෙන්න අපි මොකටද මෙහෙම අල්ලන්නේ යන්නේ? මේවා ඉවසන්නට පුරුදුවන්නට ඕන. එමේ නිසා මේ ආකාරයෙන් නොඑක ආකාර දේවල් අපට ජීවිතේ ඉවසන්නට සිදු වෙනවා. මේ මේවා නොවිදසා කටයුතු කිරීම නිසාම අපි දුක්ඛම් කටවල වලට බඳුන් වෙනවා. ආරව නියුල්ලට බැඳියක් ගන්නට සිදු වෙනවා. කලකෝලාහල ඇති වෙනවා. අපේ අමනාපකම් දැනිට වෙනවා අපේ සිත් තුළ. සමහරට ජාතියෙන් ජාතියට මේ අමනාපකම් ගමන් කරනවා. දුකින් දුකටමපත් වෙන සංසාරයෙන් සංසාරයට ගමන් කරනවා. නිවනින් ඈත් වෙනවා. එමෙනිසා ඉවසීම පුරුදු කරන මේක ප්‍රතිපක්ෂ වූ ධර්ම යහපත් ධර්ම අපේ సంతාන තුළ ඇති වෙනවා මේ ඉවසීමේ ගුණ ධර්මයේ එනිසා ජීවිතයට එකතු කර ගන්නට ඕන අප දැනගන්නට ඕන ඉවසිය යුතු ධර්ම ඉවසන්නට ඒ වගේම භාවනා කරන මේ සෑම දිනකම දැනගන්නට ඕන ඉවසිය නොයිවසිය යුතු ධර්ම නොයිවසන්නට අප කරන්නේ ඉවසිය යුතු ධර්ම නොයවසනවා. නොයවසිය යුතු ධර්ම අපි ඉවසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්න අර විදිහට ඉවසිය යුතු ධර්ම ඉවසන්නේ මෙන්න මේවයි නොයවසිය යුතු ධර්ම මොනවද? uppannam kama vidakkannā dīvāsīti න අතිවාසේති ඉවසන්නේ නෑ මොනවද uppannam kama vidakkannā kama vidakka භාවනා කරන කාලය තුළ විශේෂයෙන්ම උපන්න ව්‍යාපාරේ දක්වන ආදිවාසීදී උපන්න බිහිසාර දක්වන ආදිවාසීදී උපන්න පන්නේ පාපකේ අක්ෂරේ ධම්මේ නාදිවාසීදී පජහති විනෝදේති යන්ති කරෝති අනභාවං ගමේති මේ බුදු පියාණන් වහන්සේගේ වචනය භාවනා කරන කාලෙදී අපි දැනගන්නට ඕන උපන් කාම විතත් නොවිලසන්නට අපි ඒව පිළිගැනීමට සූදානම් නැහැ. ඉවසන්නට පිළ සූදානම් නැහැ. වහාම වහාම පිටතින් ඈත් කරනවා. හරියට තමාගේ නිවසට විසිපෝර ශක්තියක් ඇතිවෙනාට පසුව ඒක දෙක දෙයක බල බල ඒ ගැන කුතුහලී ඌ නලවනවා සිටීමට අපි යන්නේ වහවා ඌ ඉවත් කරන්න බෑ අපි කටයුතු කරන්න. ඒක තරම් භයානකයි විසිපෝර ශක්තිය. මේ විසගෝල සත්‍යයන් තමයි මේ අපේ භවනාවට ඇතුළු වෙන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, අන්නයි කෙරේ පවතින ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, අන්නයි විහිංසා දීදා කියන්නේ විතක්ක. ඒ වගේම උප්පන්න උප්පන්නේ පාපයේ අක්ෂරේ ධම්මේ යම් යම් ආකාර පාපෝ අකුසල ධම් තියෙනවා නම් මානෙ වෙන ධර්ම නැත්නම් ඊර්ෂ්‍යාව වෙන ධර්ම නොඑක ආකාර අකුසල ධම් තියෙනවා නම් ඒවා අපි ඉවසන්නට හොඳ නැහැ. මම වහා සිට ඈත් කරගන්නට ඕනේ විශේෂයෙන්ම අපාර කලින් සතියේදී ප්‍රකාශ කළේ කාමීතකාව ගමන් කාමයක් කාමයක් කියන සිත්පත් වල එක අයින් කරන්නට ව්‍යාපාරයක් ආපු ගමන් මේක අයින් කරන්නට ඒ වගේම මිනිසා හිතක් ආපු ගමන් මේක අයින් කරන්නට යම් යම් මක්ෂර ධර්ම පැමිණෙනා නම් ඒ මේ අපිට ධර්ම හඳුනගෙන සිතින් භාවනා සිත නදා ගන්නට ඒක ඊට පසු භාවනාවේ සිට භාවනා ආරම්භයේ මේ සිත නම්වන්නට ඒ කියලා ප්‍රකාශ කරනවා මේ නිසා තමයි අපි මේවා ජීවිතයකට එකතු කරගන්න පුළුවන් අපිට මේ නොඉන්න සියලු ධර්ම නොයනසාම සිටීමට ලෞකික ජීවිත ගත කරන අයට මේ කාන්තකාලිය ඈතට ජීවත් වන්නට බෑ අනවශ්‍ය කාමිතකාවක් වශයෙන් වදසන්නට යන්න දෙපා. සමාත සුදුසු නොවන අනවශ්‍ය කාමිතක් විසන්නට යන්න දෙපා. දී පැවිදි කාටත් භවනා කරන නොකරන කාටත් දිනේසාරකට විශේෂයෙන්ම නැත්නම් ව්‍යාපාරිකකට විශේෂයෙන්ම නොවිමසී යුතු ධර්ම කිසිම කෙනෙකුට සමාජයේ නලවන වාසිත යහපතක් ඇතිවන්නේ නැහැ. පරාසකක් ඇතිවෙච්ච ගමන්ම තමයි දුක ඇතිවෙන්නේ. අන් කිසිම දෙයක් නෙවෙයි. කායික දුක, මානසික දුක. ඊට අමතරව ඒ අකුසල සංස්කාරය ගුරු ජීවිතවල කාම කාම ලෝකයේ ගිලගෙන බැඳගෙන සිටියා. මේ ව්‍යාපාද විතක්කන කිසිසේත් මේ විචිතු වන්නේ නැහැ. කාමසත්ත්ව සමබන්දුලට අපට සාධාන වශයෙන් හිතන්නට පුළුවන්. අයිතිසහගත නොවන සාධාන කාම විතක් විවසනවායි කියන්නේ. නමුත් ව්‍යාපාද විතරක් විසන්නට එපා, විසාරට විසන්නට එපා. ඒ වගේම මේ අකුසල ධර්ම ඉවසන්නේ නැතුව කටයුතු කළොත් අපි නිවන් මඟ ගමන් කළා වෙනවා. මේ විදිහට අපි කටයුතු කරන්නට ඕන. නොවිසිර ධර්ම නොවිසන්නට, විසිර ධර්ම විසන්නට පුරුදු වන්නට ඕනේ. එසේ කිරීමෙන් තමයි අපේ භාවනාව සාර්ථක වශයෙන් කරන්න පුළුවන් වන්නේ. මේක සාන්තියේ පාරමිතාවක්. ඒ ඉවසීම පාරමිතාවක්. නිවිදී මේ පින්වත් අය ඇත්ත වශයෙන්ම මේ විසීම දක්වන ජාතිපතා ආදී සිහිපත් කරන්න පුළුවන් කෙනෙක් තියෙනවා සිහිපත් කර ගැනීම ඉතාම හොඳයි. අපි ධර්ම දේශනාවලට ජාතිපතා ආදී කවදාවත් කියන්නේ නැහැ. කතන්දර කීම මට එතනක් හිචිනව නිසා විශේෂයෙන්ම සංකපාල ධාතුගේ බෝධිජත් ධාතුගේ මහා අභිජාතගේ ඒ වගේම සාන්තිවාදී ධාතුක වැනි ධාතකත අපි සිහිපත් කරනවා නම් අපට පුළුවන් ඇත්ත වශයෙන්ම මේ සාන්තිය අපේ ජීවිතයට එකතු කරගන්නට මම ඒකාකින් සාන්තිවාදී ධාතුකේ කම්පින් කීපයක් පමණ ප්‍රකාශ කරන්න අය මේකින් මේකින් කතා කරන මේ ඇයි ධායිකම නික්මනේ ඒ ධර්මය උකහා ගන්න පුළුවන් ධාතක කතාව නිසා බුදු බෝධිසත්වයන් මහසී එදා සාහිත්‍යවාදී නම් දවසේ කියලා හිටියේ. ඒ කියන්නේ නිවුදක් 2006. මෙයන් තමා පින්වරාගෙන සිටපු ඒකාන්තා පිරිස දෙන්නේ මේ කවුරු හරි ඒ රජුලන් හිටපු පිරිස අර ඉසිවරයා හම්බෙන්නට ගියා තාපසහම වෙන්න ගියා ධම්මේ හන්දට මෙයා නිදාගත්ත නිසා කල්තුමා ඇහැරලා බලන තමා පිටවරාගෙන සිටින කාන්තාව කවුරුත් නැහැ ඉතින් බොහොම කෝපයටපත් වුණා ගියා කවුරුදාවකද සාන්තිවාදී තාක්ෂණයට. ඊය ගමන්ම අර පරණ අධිවාදිකම ශිතතලින් මතුවන උපකවුද කියන එක. මම මහරජේ සාන්තිවාදී සාන්තිවාදී කියන්නේ සාන්තිය පුරුපුහුණු කරන පැලස්සා කියන එක. තුන්ගේ සාන්තිය මම පෙන්වන්නම් කියලා මේ වල කියන්නේ නියම කළ කසරයෙන් පහළ දෙන්නට බිම දාලා. එසේ කටයුතු කරන අය දා හිටියා. අදත් සිටිනවා. මොයා හැමදාම ඉතාම විශේෂ පුරුදු කරන කෙනෙක්. මේ මිනිහා විවිසින් බලන්න ඕනේ මේ සරියුත් හාමුදුරන් කියලා එක බ්‍රාහ්මණේ වචන හස්යෙන් ඉඳලා හයියෙන් පිටට පහර කියවන වීර්යෙන් එහා පහරක් සරියුත් හාමුදුරන්ට ඉවසින් බලන්න වටේට හිටපු මිනිස්සු අර ගහගෙන යන ගානකට පටන් ගත්තා සරියුත් හාමුදුරන් ආ උඹලට නෙවෙයි ඔය මිනිහා ගෑවේ මටයි ඒක නිසා ඔයගොල්ලෝ මිනිහට ගහන්නට යන්න එපා කියලා කියනවා එතකොට අර ගහපු මිනිහා සරියුත් හාමුදුරන්ගේ සමන් ප්‍රතිලගත්තා ඒ බුදුරජාණන් වහන්සේ වැඩෙන කාලේ මොකද මේ සාන්තිය බැදීම දිවසීම බැදීමට උරදා බලන්න සාදනවා. පහප කන්න රැස් කර ගන්නා සමාධියේ තියෙන මෝඩකම නිසා. ඉතින් මේ සාන්තිවාදීන් අහනවා මේ ඔබ ඉවසන බුද්ධලේක නම් ඉවසන හැටි බලන්න කියලා කසෙන් පහර ගියා 500ක් ඉදිරිය ගියා. පිට පෙරලා දේ වැක්කේනවා. තවත් සාන්තිවාදී. එසේය මහරජා මම තවමත් සාන්තිවාදී. එහෙනම් මේක මේ කන් දෙක කපලා දාන්නටේ නාසය කපලා දාන්නටේ කියලා නියම කළා. දැන් කල්පනා ගන්න මේ හැම දිනාගෙන් මේ ණය කපලා පැත්තකට දැම්ම අය. කන් දෙක කපලා පැත්තකට දැම්මයි කියලා. මේ සත්‍යය සමාන සිදුවන ආකාරය දැකේ නැත්නම් මේ බරපතලකම තේරෙන්නේ නැහැ. දැන් අපි කන් කපලා පැත්තකට දැම්ම නාස් කපලා කපලා හතුරෙක් හතුරෙක් කියලා. මේ වැක්කිනවා. තවත් විශ්වාසන්තිය තියෙනවා. එසේ මහරජ මගේ ශාන්තිය එනිසමයි. ඒ කිසිම වෙච්චක් නැහැ. ඊට පස්සේ එහෙනම් මේක වගේ කකුල් දෙකක් හදලා අයින් කරන්න. කලවාලගේ සම්පූර්ණයෙන්ම වෙන්නේ නැතම කකුල් දෙක හදලා ඉවත් කරා. දැන් හිතන්න මේ අයගේ කකුල් දෙක සම්පූර්ණයෙන්ම කපලා ඈතට දැම්ම නම් පස්සේ කොහොමද කියලා. මේ තරම් බැලෙන් තත්ත්වයකදී සාධිවාදී සාධුතුමා කියන ඔබ නිදුක් වේවා නිරෝගී වස්සපත් වේවා මම තාමත් සාන්තිවාදී කියනවා. මුගේ සාන්තිකවත් කියලා අත් දෙක කපලා බැලෙන් විශ්ිකරනවා. ඉතින් බලන්න අත් කබල පැත්තක දාලා නාස් කබල පැත්තක දාලා කන් කබල පැත්තක දාලා මේ වගේම දෙකකුල් දෙක දෙකකුල් දෙක අතර ඈතට වේශ කරලා දිදී විලක් මැද මහා තරම් දුක් පීඩා මැද්දේ අතිශයින් දුක් විඳින්න ඉන්න සාන්තිවාදී තාපස්තුමා මහරජේ මමත් තවමත් සාන්තිවාදී මගේ සිතේ තොප කෙරේ කිසිම අමනාපයක් තවම මතිලා නැහැ මේ කතා කරන්නේ උත්සත්තේ මේ නිවන් ගම මේ කියන්නේ මුදු වෙච්ච කෙනෙක් නෙවෙයි සෝවාන් ආදී මාර්ග පණ්ඩාමී කෙනෙක් නෙවෙයි පුත්තජන කෙනෙක් ඊට පස්සේ මේක මේ සාන්ති තවත් කියනයි කියනකොට පපුවට පයින් පහරක් දෙසවා මේ සාන්තිය කියලා ඒ පයින් පහර දෙසවට පසුව ඒ පාදයේ කුසලාගෙන ඉඳීමට පොළොව කැනක්කක් දෙන්නේ මොකද එවැනි පාපතරේ කුසලාගෙන සිටීම ඒ කාලේ පොළොව සාධාරණ වශයෙන් කටයුතු කරන කාලයක් නිසා ඉවසීමේ ඔහු මැරිලා අපායට දුනා සාන්තියෙන් සිට සංපත් කරගත් බෝධිසත්වය සුභිකාමී වුණා. අන්න එවැනි මහා සාන්ති පාරමිතාවගේ සමන්නාලක බුදුරජාණන් වහන්සේ තමාගේ සිතතල මෙවැනි ගුණධර්ම තිබෙන නිසා නැති ධර්මයක් කියනා නෙවේ අපට ඉවසන්නට ඉවසන්නට කියලා දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුතෝ දන්ද කියන පිටින් මේ කපචෙන චෝරා උදකා අංග මංගාන ඕකන්තයෙන් තත්වාපියෝ මනෝපදර්ශීය නමේසෝ තේන ශාසන කරෝ එවැනි මහා ශාන්තියක් අමංක වශයෙන්ම පරමාර්ථ වශයෙන්ම පූර්ණ කරන ලද මහා ශාන්ති භාවිතාවක් ඇති කාන්ති ගුණයක් වශයෙන් සංස්කාරයේ වැඩි යටි බුදුරජාණන් වහන්සේ සමාගයේ තුල සිත තුළ ඒ ගුණ ධර්මයේ ඇතිවයි කතා කරන්නේ උපතෝ දණ්ඩ කියන විදිහට වේකක් තියෙන ක්ෂෝරා ඕතරකා අංගමංගා යෝකන්තියුම් ඔබලාගේ අංගපසද මේ දෙපැත්තකට තියෙන කීයකින් යම් කිසි කෙනෙක් කවපවා ඉවත්කට දැම්මා ඒ කියන්නේ කකුල් කපනවා, අත් කපනවා, ඇඟේ කෑලි කෑලි කප කප දැම්මත් සත්‍යාවියෝ මනෝ පදර්ශයේ ඒ විදිහ හරි ඔබගේ හිත ඔබ දුෂිත කරගන්නවා නම් මේ සෝතේන ශාසන කරු ඔහු මගේ ශාසන ප්‍රතිපත්තිය පූර්ණේ කරන්නේ නිවි බුද්ධ ශාක්‍යෙක් නිවි අපි මහා බෞද්ධයෝ කියලා කෑ ගහනවා ඇත්ත වශයෙන්ම මෙහෙම කටයුතු කරන නම් බෞද්ධයෙක් කියලා සත්‍ය වශයෙන් කියන්නට බෑ. බුද්ධ ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේ අනුගාමිකේ අනුගමනය කරන අනුගාමිකේ කියලා කියන්නට බෑ මේ අවවාදයේ අනුව අපි හිතනවා නම්. එහෙම කියලා සත්‍රාභෝ භික්ඛවේ එවන් සිද්ධාබ්බා. එහෙම අවස්ථාවලදී මහණෙනි මේ මහණෙනි කියන එකෙන් අදහස් කරන්නේ සෑම යෝගාවචරයකම මේ විදිහට ඉක්මවන්න ඉක්මෙන්නට මොකයි අවස්ථාවේදී අත්පය කැලේ කියලාකින් කපක ගන්න දීපවත් අත්තා ඒ අවස්ථාවේදී පවත් අත්තා යෝගිකේ වංශිකිතබ්බා නචේව මේ නොචිත්තං නචේව නොචිත්තං විපරිත්තං භවිෂති අපගේ සිත විපරිණාමයකට වෙනස් ස්වરૂපයකට පත් නොවේවා කොයි අවස්ථාවේදී කැලේ කැලේ කපන අවස්ථාවේදී නචේව නොචිත්තං විපරිත්තං භවිෂති නච පාපකං වාචං මිත්‍යාවෙස්ථාන මේ වැරදි වචන පාපකාරී වචන මම පිට කරන්නේ නැහැ අපු පිට කරන්නේ නැහැ. ඊතාන කම්පීජ විරස්ථාන මෙත්තා ඊතාන දෝසන්තරා අර ඉල්ලා ඊතාන කම්පීජ විරස්ථාන ඊතාන කම්පීවම විරණය කරන්නේ න දෝසන්තරා දෝෂයෙන් නෙවෙයි මෙත්තා ඊතාමයි දේශිතකින් පංචකුප්පලන් අර ඒ පුද්ගලයාට අර කෑලි කැමෙන පරිණ පුද්ගලයාට මිත්‍යාකාරයෙන් නැතිසා පරිස්සා වේරිස්ථාන ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සාගත සිත පතුරව පතුරවා නිරණය කරනවා අර විලාරේ කවුද නියමද ශාන්තියේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිපදින පුද්ගලයෙක් සදාන ධම්මනංච බබ්බාවන්තං ලෝකම් මෙත්තාසාගතේන චේතිකා විපුණේන මහංගතේන අපමානේන වේරේන අභ්‍යාපජ්ජේන පරික්ඛා වීරිස්සාමාදී එවං හෝ වික්ඛවේ සික්ඛිතබ්බං මේ මේ මෛත්‍රී සහගත චිත සබ්බාවන්තං ලෝකං සීලෝම ලෝකයාට පරික්ඛා වීරිස්සාමී පතුරවමින් විහරණය කරනවායි කියලා උඹලා මෙන්න මේ විදිහට මහණෙනි යෝගාවචරණේ කික්මෙන්නට ඕනයි අපිට නම් මදුවේ විමස්සෙක් විදිනකොට විමසන්නට බෑ. අපි කෑ ගහලා කියනවා බුද්ධ ශ්‍රාවකයෝ බුද්ධ පුත්‍රයෝය නැත්නම් බෞද්ධයෝය බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන අය කියලා. බුදුරජාණන් වහන්සේ නම් බදාලේ අන්න ওই විදිහටයි. එතකොට ඒ පස්සේ බුදුරජාණන් වහන්සේට පදාරනවා මේ මච්චුම්මේ වික්ඛවේ කපචෝපමං ඕවදන් අභික්ඛනං මනසේ කරෙය්‍යා මෙන්න මා මේ කියන අවවාදය මේ කපචූපම අවවාදය මේකට කියන්නේ කපචූපම අවවාදය කියලා. අභික්ඛනම් විතර විතර මනසිකලෙහිලාද සිහිපත් කරන්න අඩු වශයෙන් දවසකට දෙතුන් වරක් විතර විතර සිහිපත් කරන්න. එහෙම සිහිපත් කළොත් අන්නෝ භවිෂ්‍යතේ දීකරස්සන් නිකාය සුඛායාදී ඉනෙම කිරීමදී තමලාට බොහෝ කාලයක් දීකරස්සන් නිකාය සුඛාය භවිෂ්‍යතේ හිතසුව පිණිස පවතිනවා එනිසා මේ පින්වත් අය අද මුල් දවසම ඉපසන්නට ඕන ජීවිතේ පුරාම අපේ විපසීම පුරුදු කරන්නට ඕන ඒ තුලින් දීර්ඝරත්තානි කාය භවිෂ්‍යදී බොහෝ කාය දීර්ඝ කාලයක් හිතසුව එළඹෙනවා ඇති ඇති වෙනවා ඇති මෙලව යහපත මෙලව හිත පරලෝ යහපත සැලසෙනවා ඒ වගේම නිර්වාණ යහපත සැලසෙනවා එම නිසා මේකෙන් අත් අද දැන් හැමේ අධිෂ්ඨානය කරන්න අද මුළු දවස පුරාම යම් කිසි පුද්ගලයෙක් ඇවිල්ලා මට දොස් පැවරුවා මගේ භාවනාව කඩාවත් බලපෙන ආකාරයෙන් හැඳුනත් ක්‍රියා කළා ඒ වගේම මට කෙනෙක් ඇවිත් ගැසුවා මගේ අත්පය කමලා දැම්මත් මෙතන මොනම හේතුවකට කිසිම සත්‍යයක් කෙරෙහි කිසිම කයින් හෝ වචනින් හෝ සිතින් හෝ කවර වරදක්වත් මම කරන්නේ නැහැ කියලා දැන් දෙවිව අදිෂ්ඨාන කරගන්න තමා තමා මොනම හේතුවක් ආවවර කරන නිසාවත් අපේ සිත දුෂිත කරගන්නේ අපි විදසීම පුරුදු කරනවා මෛත්‍රිය පතර වෙනවා ඈලි කෑලි කපලා අපි මරනවා නම් ඒකෙන් අපිට සිදුවෙන උපරිම ආත්ම ජීවිතයේ නැතිවීම පමණයි. එච්චරයි. ඊට පස්සෙ නැවත හොඳ දැනක උපදී අපි ඉවසීම පුරුදු කෝබන කළ නිසා. යම් විදිහකින් නොයස්සා කටයුතු කළොත් ඒකේ තියෙන පාඩුව මේ ජීවිතේ නැතිවීම නෙවෙයි. අවුරුදු ගණන් දහස් ගණන් දසදහස් ගණන් බුද්ධාන්තර ගණන් කල්ප ගණන් සතර අපායේ අනන්ත අප්‍රමාණ දුක්ඛයට විදිනවා. දුකින් දුකටම පත්වන්නට සිදු වෙනවා. ඒක නිසා තමා සමාධිය හදාගන්න කරන්නේ මේකෙන්. තමා තමන්ට පියවන්නේ අන් අයට කරන යමකට නෙවෙයි අපි මේ ඉවසීම පුරුදු කිරීම තුළින් සිදුවන්නේ. ඒක මනමින් තේරුම් ගන්න. අපි ඉවසන්නේ අන් අය සඳහා නෙවෙයි අපේම යහපත සඳහා. ඒකෙන් වෙන යහපත අපිටම අපටමයි ඒකේ යහපතක් දෙන්නේ අපමයි ඒකේ මම්මක ගමන් කරන්නේ අපමයි මාන දඥානෙන් ඈත්වන්නේ එමෙනිසා ඉලසීම පුරුදු කරන්නට ඕන මේක ජීවිතයට එකතු කරගන්නට ඕන මේ ධර්ම දේශනාව මෙතනින් නැමෙති වීමට බලාපොරොත්තු වෙනවා දැන් වේලා අපේතම 9ට මුන්න මෙන්න පස්සට නිසා පැයක් ගත වුණා එතකොට අද මුල් දර්ශන මේ අය ඉතාල සුදුසුයි මෛත්‍රී භාවනාවේ නිරත වීමට. මොකද මේ දේශනේ කෙලින්ම මෛත්‍රී භාවනාවට එන්න කරමින් කරන ලද දේශනාවක්. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී මේ පින්වත් අයගේ සිත් මුල විශ්ේ නැහැ. බොහෝදුරට මේ දීසේ ආදීනේ දැකලා ඉවසීමේ අයහපත දැකලා ඉවසීමට පුරු වෙච්ච මනසක් දැන් පවතින්නේ. ඒ නිසා අපි තාමත්ම සුදුසුයි මෛත්‍රී භාවනාවේ නිරත වීමට සෑම කෙනෙක්ම අද එනිසා පුළුවන් තරම් මෛත්‍රී නිරත වන්නට මෛත්‍රී භාවනාවේ යෙදෙන විට අපි මෛත්‍රී භාවනාව අල්ලලා වෙනද වෙනදාක දීර්ඝ දේශනාවක් පවත්වන අදේට අවකාශ නැහැ. හැකියන් මේ මෛත්‍රී භාවනාවේ නිරත වන්න ඊට පස්සේ විශේෂයෙන්ම භාවනාවේ උසස් අධ්‍යක්ෂකින් ඇති අය පවා අද මෛත්‍රී කරන්න කුමක් නිසාද? සමාගයේ මතකෙන්න මේ අන් අයගේ යහපත සඳහා අපි සැලොත් දෙනා මෛත්‍රී පතුරවනා නම් අන් අයටත් මේක සමාධිමත් කර ගැනීමට ඒක මහෝපකාරී වෙනවා. අපි උසස් ධර්ම ධර්ම අවබෝධයෙන් ප්‍රධාන සිටිනවා නම් භාවනාව උසස් අධ්‍යක්ෂණයක් ප්‍රධාන සිටිනවා නම් භාවනාවෙන් ඒ අධ්‍යක්ෂණය නිසා අපිට මෛත්‍රිය මුදින් කරන්න පුළුවන් අපේ මේ මෛත්‍රී සාගත චිත්ත තරංග අන්නයිගේ සංකාන තුනට ගොස් වදිනවා ඒකෙන් ගේයයිගේ සිත සමාධිමත් වෙනවා ඇත්ත වශයෙන්ම අපි අන්නයිට මෙතෙන් සැදෙමින්ම මෛත්‍රිය පැතිරුවා වෙනවා කවුරුත් ඒක නිසා අද මුළු දවසම මෛත්‍රී කරනවා ඇති කියලා මා බලාපොරොත්තු වෙනවා සමස්ත විකාමානුස තේජීවාටස 2.45ට අප අර මෛත්‍රී භාවනාව විදර්ශනාවට නඟන ආකාරය දක්වන කැසට්පටිය නැවත මෙතන දැනීමට අදහස් කරනවා. ඒ කැසට්පටිය අහනකොට එදා හත්කට දෙනෙක්ම ශූන්‍යතා හිස් බව දැක්කා. ඒ ධර්මයේ කැසට්පටිය අහලා විනාඩි 10ක් 15ක් ඇතුළත ඒ අනුව නැවත භාවනා කිරීම තුළින් තවත් ඒපදෙනෙක්ම ශූන්‍යතාවයේ දැක්කා. ඒ නිසා මේ අය අතරින් සමාන විට දෙන්නේ තුනේ කෝ සිටින්නට පුළුවන් මේ මෛත්‍රී භාවනාව විදර්ශනාවට නඟලා ඒකෙන් නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් අය. ඒ නිසා මේ අය අද මුල් දවසම මෛත්‍රී නිරත වන්නට 2.45 මෙතන රැස්නාට පස්සෙ මයි අපි කැසට් පතිය නැවත වාදනය කරනවා. ඒක මුතින් අහන්න ක්‍රියාත්මක කර කර හදතුල හදතුලින් ඒ දැක දැක අහන්න ධර්මය ඇසුවාට පසු නැවත විනාඩි 15ක් 20ක් පමණ ඒකට අනුකූලව මේ දක්වා ඇති කරුණ වලට අනුකූලව භාවනාවේ නිරතවන්න ඊට පස්සේ ඇවිල්ලා අපි දැන් මේ භාවනා පන්තිය හතරට හතරයි කාලෙට නිම කිරීමට බලාපොරොත්තු වෙනවා දැන් අද හැම කෙනෙක්ම කරන්නේ මෛත්‍රී භාවනාව මෙන්න නිසා අපි දැන් කොහොමද සිදු කරන්නේ ලාව 9යි විනාඩි 5කින් 10කින් පොළොවට නිම කරලා සැලෝම මෛත්‍රී භාවනාවේ නිරත වෙන්න. භාවනාවේ නිරත වෙන්න. භාවනාවේ නිරත වෙන්න.